කොටසේ සඳහන් වෙන අත්තරක්කිත කියන සූත්‍රයේ ගාථාවක්. අද අපි ධර්ම දේශනා කරන්නේ මේ ගාථාවට ඇතුළත් දහම් කරුණු පිළිබඳවයි. මේ සූත්‍රයට නම දීලා තියෙනවා අත්තරක්කිත සූත්‍රය කියලා. අත්තරක්කිත කියන්නේ තමන්ගේ ආරක්ෂාව සලසා දෙන කියන එකයි තේරුම. තමන්ගේ ආරක්ෂාව තමන්ටම ලබා දෙන කාරණා එතකොට මේ ගාථා වලින් කියවෙන්න ඕනේ. ඒ නිසා මේක අද අපි ව්‍යවහාර කරන භාෂාවේ වචන වලින් සඳහන් කරනවා නම් තමන්ගේ ජීවිතය පිළිබඳව බුදුදහම ඉදිරිපත් කරන ඉතාමත්ම හොඳ රක්ෂණ ක්‍රමයක්. දැන් අද නොඑක් දේවල් පිළිබඳව ජීවිත පිළිබඳව බඩමුට්ටු පිළිබඳව යාන වාහන පිළිබඳව රක්ෂණ කරනවා. ඒ වගේම තමන්ගේ ජීවිතය පිළිබඳව අපට රක්ෂණයක් අවශ්‍යයි. ඒ රක්ෂණය නැතුව ගියොත් අපේ ජීවිතය ඊටාත්ම අවිශ්වාසදායක තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා අපට ජීවිතයේට අපේ ජීවිතයට අපට යම්කිසි රක්ෂණයක් ආරක්ෂාවක් අවශ්‍යයි. දැන් අපි කල්පනා කරලා බලාපුවාම ලෝකේ නොඑක් දේවල් තියෙනවා පණ නැති තියෙන දේවල් තියෙනවා පණ නැති දේවල් කියන නොඑක් චංචල නිශ්චල නොඑක් දේවල් තියෙනවා මේ සේරටෝම වැඩි තමන් අපි මම වැඩි ප්‍රිය කරන්නේ මොකක්ද කියලා කල්පනා කළොත් අපිට දෙන්න පුළුවන් පිළිතුරක් තියෙනවා මම වැඩියෙන්ම කැමති මට ඔබ වැඩියෙන්ම කැමති ඔබට ඊළඟට අපේ කැමැත්ත දිනාගෙන තියෙන කවුණක් දේවල් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් අපි කැමැති වැඩිපුරම අපි කැමැති අපි ආරක්ෂා කරගන්න මහන්සි ගන්නේ වෙස් වෙන්නේ තමන්. තමන් ආරක්ෂා කර ගැනීම ගැන තමයි ඉස්සෙල්ලාම අපි කල්පනා කරන්නේ. ඒ නිසා මේ තමන් ආරක්ෂා කර ගැනීමට නම් බුදුදහම අපට ඉදිරිපත් කරලා තියෙන ආරක්ෂක විධිවිධාන මොනවද කියලා අපි සලකා බලන්න ඕන. එහෙම සලකා බලනකොට කාටත් පෙනී යනවා ඇති මේ මේ සඳහන් කරපු ගාථාවේ සඳහන් වෙන ආයේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ ආදී මේ කාරණා තමයි තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සවසාගත යුතු හැටි උගන්වන ධර්ම. මේ ගාථාවෙන් ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් හැටියට අපි ඉස්සෙල්ලා සාරාංශයක් කියනවා නම් ගාථාවෙන් කියන්නේ කායික සංවරය, වාචසික සංවරය, මානසික සංවරය. කියන මේ සංවර තුන අපි හරි හැටියට ලබා ගත්තොත් පුරුදු පුහුණු කරගත්තොත් තුන්වර ඒවා දුරාචාරයට යොදන්නේ නැතුව දුසිරිත් වලට යොදන්නේ නැතුව අපි තම තමන් වගකීමෙන් යුක්තව මම මගේ කායික සංවරය ඇති කරගන්නවා නම් ඔබ ඔබේ කායික සංවරය ඇති කරගන්නවා නම් මම මගේ වාචසික එහෙම නැත්නම් මගේ කට මම සංවර කරගන්නවා නම් ඔබ ඔබේ කට වාචසික සංවරය ඇති කරගන්නවා නම් මම මගේ හිත මනස සංවර කරගන්නවා නම් ඔබ ඔබේ හිත හේවත් මනස සංවරය කරගන්නවා නම් අන්න එතකොට අපි අපට හිතවත් ලෙස මම මගේ ජීවිතයට හිතවත් ලෙස ගත යුතු ඉතාමත්ම හොඳ පියවර තුනක් අරගෙන තියෙනවා. දැන් අප්‍රිය කෙනෙක් එහෙම නැත්නම් හතුරෙක් Tamanට යම්කිසි හතුරුකමක් අප්‍රිය දෙයක් කරන්න පුළුවන්. ඒ හතුරා ඒ අපට අප්‍රියජනක පුද්ගලයා අපට කරන ඒ හතුරුකම් ඒ අප්‍රියජනක දේවල් මම මගේ කායික වාචසික මානසික සංවරය ඇති කරගත්තේ නැත්නම් මම අර හතුරෙක් කරන දේ මම මට කරගන්නා බවට පත් වෙනවා. ඊළඟට දුසරිතෙන් අපි වෙන් වෙනවා. දුස්චරිත වලට වැටෙන්නේ නැතුව අපි කායික වාචික මානසික සංවරය ඇති කරගන්නවා නම් ඒකෙන් කරන්නේ මොකද්ද මම මට මට ප්‍රිය කෙනෙක් කරනු ලබන දෙයක් මම කරගන්නවා. අර අහිත දෙයක් කරනවා වගේ අප්‍රිය කෙනෙක් මම මට ප්‍රිය කෙනෙක් කරගන්නා දෙයක් මමම කරගන්නවා. එහෙම කරපුවාම තමයි මේ කියන ආත්ම ආරක්ෂාව කියන එක අපට ආත්ම රක්ෂණය කියන එක ලබා ගන්න පුළුවන් වෙන්නේ. බුදුහාමුදුරුව අපට තමන්ගේ ආරක්ෂාව සඳහා මෙන්න මේ ක්‍රමය තමයි උගන්වලා තියෙන්නේ. එතකොට ඒ හැටියට කල්පනා කිරීම තමයි තවත් අතකින් අපි කල්පනා කරලා බලපුවම අපිට පේන්නේ කායික සංවරය හොඳට යොදා ගන්නවා නම් අපි වාචසික සංවරය හොඳට යොදා ගන්නවා නම් ඒ දෙක පිනක් කාය හොඳ වැඩවල පමණක් යොදා ගැනීම වචනේ හොඳ වැඩවලට පමණක් යොදා ගැනීම පිනක් ශීලයේ කියන එක උගන්වන්නේ මේ දෙක නිසා කායික වාචික සංවරය තමයි බුද්ධ ආගමේ උගන්වන ශීලය කියලා අපි කියන්නේ ඊළඟට මානසික සංවරය අපි ඇති කරගන්නවා නම් ඒකත් පුණ්‍ය කර්මයක්. මගේ හිත නරක දේවල් වලට මම යොදන්නේ නැත්තම්, නරක දේවල් හිතන්නේ නැත්තම්, නරක දේවල් හිත හිත සැලසුම් කර කර කායික වශයෙන් වාචික වශයෙන් ක්‍රියාත්මකට ක්‍රියාත්මක කරලා යොදන්නේ නැත්තම් මම එතෙන්දී ඊටාමත්ම වැදගත් ප්‍රතිපත්තියක් අනුගමනය කෙනෙක් කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මේ හැටියට මේ පින්පව් දෙක අපිට වෙන් කරගන්න පුළුවන්. කායික වාචික මානසික කියන තුන්දර වැරදි ආකාරයට යොදනවා නම් ඒවා එතකොට ඒ කරන වැරදි තමයි බුදුදහමේ පව් කියලා කියන්නේ. හොඳ හැටියට ඒවා යොදා ගන්නවා නම් කායික වාචික මානසික කියන දේවල් ඒ දොරටු සංවරය කරගන්නවා නම් එතකොට ඒවා තමයි පින් කියලා කියන්නේ. මේ කරන පින් පෞද්දක තමයි අපේ දහමට අනුව අපි අරගෙන යන්නේ. ඒක හරියට අපේ ඡායාව, අපේ හෙවණල් වගේ අපේ පිටිපස්සේ එනවා. උභෝ පුඤ්ඤංච පාපංච යං මච්චෝ කුරුතේ ඉද තං හිතස්ස සකං හෝති පංච ආදාය ගච්ඡති තං තස්ස අනුගං හෝති ඡායාව අනපායිනී කියලා එක්තරා තැනක සඳහන් කරලා තියෙනවා පාලි ඒ ගාථාවේ තේරුම මේකයි. අපි පින්පව් දෙක කරමු. කවුරු හරි මේ ලෝකේ ඉන්න කවුරු හරි පින්පව් දෙක කරනවා නම් ඒ කරන පින්පව් දෙකේ ශක්තිය තමයි ඒ කරන පුද්ගලයා අනුව හැමදාම දිගින් දිගටම ගමන් කරන්නේ. ඒවට කියනවා අනුග අනුගාමී දේවල්. තමයි යනකොට දැන් මේ ලෝකේ අපි ජීවත් වෙනවා. ජීවත් වෙලා ඊට පස්සේ කවදා හරි අපි මැරෙනවා. ඒ මරුණන් පස්සේ මේ ලෝකේ අත්හැරලා අපි යනවා. ඒ යනකොට අපි මේ ලෝකයේදී හරියම්බ කරපු අපට ප්‍රියයි කියලා අපි තියාගෙන හිටපු බොහොම ආරක්ෂාවෙන්, ලෝභකමින් මේ තෘෂ්ණාවෙන් අපි ගොඩ ගහගත්තු කිසිම දෙයක් අරගෙන යන්නේ අර ගියේ කෙනෙකුත් නෑ. එහෙමනම් මොනවද ගෙනියන්නේ? තන්තස් අනුගං හෝති ඡායාව අනපායිනි. අපි කරපු පව් තියෙනනම් ඒවත් අපි පිටිපස්සෙන් එනවා අපි කරපු පින් තියෙනවා නම් ඒවත් අපි පිටිපස්සේ තියෙනවා. අපි කරන හොඳ තියෙනවා නම් ඒ හොඳ දේවල් වල ආනිසංස අපට ලැබෙනවා. අපි නරක දේවල් කළොත් ඒ නරක දේවල් වල විපාක අපට ලැබෙනවා. මෙන්න මේකයි ලෝකේ සැබෑ తත්වය. මේකෙන් පේන්නේ මොකක්ද? දැන් අපි ආත්ම රක්ෂණය කරගන්නවා. සංරක්ෂණය කරගන්නවා. ඒ රක්ෂණය කරගන්න නම් අපට අවශ්‍ය වෙනවා මේ කියාපු හොඳ නරක දෙක ඉස්සරලා තේරුම් ගන්නවා. දැන් ඒක අපේ ආගම් දහම් වලින් අපට උගන්වලා තියෙනවා. මොන ආගමෙන් වේවා බුද්ධ ආගමනොත් අනිත් ආගම් වලත් හොඳ නරක කියලා දේවල් අපට උගන්වලා තියෙනවා. අපි ඒව ඉස්සෙල්ලා දැනගන්න ඒ දැනගෙන ඊට පස්සේ හොඳ කියන්නේ මේවා කියලා ඒවා අපි පිළිගැනීමටත් නරක කියන්නේ මෙන්න මේවා කියලා ඒවා ඉවත දැමීමටත් අපි ඉගෙන ගන්න ඕනේ. ඒ ඉගෙන ගත්තාම මේකෙන් වෙන්නේ මොකද? පුද්ගලයා පිළිබඳව සම්පූර්ණ ස්වයං රක්ෂණයක් තවන්ට ලැබෙනවා. හොඳ දේවල් කරන අයට මිනිස්සු සැබෑ මිනිස්සු මිනිසත්කම් තියෙන මිනිස්සු කවදාවත් ඒ පුද්ගලයා එක්ක නෝඳ නොකඩු වෙන්නේ නැහැ. තරහ මරා වෙන්නේ අඬ දමර කරගන්නේ නැහැ. මොකද එයා හොඳ කෙනෙක් කියන නම ඇති වෙන හොඳ දේවල්ම කරනවා නම් හොඳ හැටියට කතා බහ කරනවා නම් එතකොට එයාට විරුද්ධ වාදියෙක් එයා ඉතුරු වෙන්න බෑ. ඉතුරු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා එයාට විරුද්ධවාදියෙක් නැහැ කියන එකේ අනිත් තේරුම තමයි එයා තමන්ගේ ආත්ම සංරක්ෂණය, ස්වයං රක්ෂණයක් යොදාගෙන තියෙනවා. මොකද හොඳ දේවල් කරන, හොඳ දේවල් කියන, හොඳ දේවල් හිතන කෙනෙක් නිසා. ඒ නිසා එයාට සම්පූර්ණ සම්පූර්ණම ආත්ම ආරක්ෂාව ලැබෙනවා. මෙන්න මේක තමයි අපේ ධර්ම තුලින් අපට උගන්වන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මය අපි කියනවා මෙන්න මෙහෙම එක ප්‍රකාශයක් අපි කරනවා. මොකක්ද ඒ කරන ප්‍රකාශය? මානව කේන්ද්‍රීය ධමයක් කියලා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ මානව කේන්ද්‍රීය ධමයක් කියලා අපි කියනවා. මානව කේන්ද්‍රීය කියන්නේ මේ වචනේ ටිකක් අමාරු වචනයක් වගේ පේනකට මානව කේන්ද්‍රය මේ මිනිසා කේන්ද්‍ර කරගත්තු මිනිසා මධ්‍යස්ථානය කරගත්තු කේන්ද්‍රය කියන ස්ථානයට යම් කිසි ස්ථානයකට ඒ ස්ථානයේ කේන්ද්‍ර කරගෙන වැඩ කරනවා කියලා කියන්නේ ඒක. මිනිසා කේන්ද්‍ර කරගෙන කියන්නේ මිනිසා ඉලක්ක කරගෙන මිනිසා මධ්‍යස්ථානයේ බවට පත් කරගෙන දේශනා කරපු ධර්ම. ඒ ධර්මයෙන් බුදුහාමුදුරුවෝ එහෙම දේශනා කරපු ඒ ධර්මයෙන් ඒ මිනිසාගේ ඉරණම තනි කරම ඒ මිනිසාටම බාර කරනවා. දැන් මගේ ඉරණම හොඳ හැටියට හෝ ඒවා නරක හැටියට හෝ ඒවා විසඳා ගැනීමේ සම්පූර්ණ වගකීම තියෙන මට. මම නරක වැඩ කරනවා නම් ඒකේ ප්‍රතිවිපාක හැටියට මට මට නරක ප්‍රතිඵල විඳින්න වෙයි. මම හොඳ වැඩ කරනවා නම් හොඳ හැටියට ජීවත් වෙනවා නම් මේ සමාජයේ ලෝකේ එහෙමනම් ඒකේ ආනිසංස මට ලැබෙයි. ඒ අනුව මිනිසාගේ ඉරණම තනිකරම මිනිසාටම පවරණ ආගමක් ධර්මයක් තමයි බුදුදහම කියලා කියන්නේ. ඒක බාර ගන්න වෙන දෙවියෙක්වත්, බ්‍රහ්මෙක්වත්, මාරයෙක්වත් වෙන කවුරුවත්ම ඇත්තේ නැහැ කියන එක පොතෙකුත් අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. මිනිසාගේ තමන්ගේ ඊර නම තමන්ම විඳලා ගන්න. අත්තාහි අත්තනෝනාතෝ කියන්නේ ඒකයි. තමන්ගේ පළවෙනියා කවුද? තමන්. වෙන කවුරුත් නෙවෙයි පළවෙනිකම දාන්නේ. මගේ පළවෙනියා මම. ඒ නිසා මම බොහොම හොඳට හිතන්න ඉගෙන ගන්න ඕන. මම බොහොම හොඳට ක්‍රියා කරන්න ඉගෙන ගන්න ඕන. බොහොම හොඳට කතා බහ කරන්න මම ඉගෙන ගන්න ඕනේ. මේකෙන් කියන ආත්ම සංරක්ෂණය ලැබෙන්නේ ඒ ආකාරයටයි. එතකොට ඒකේ ඉරණම තනිකරම මිනිසාට බාර වෙනවා. මේ අනිත් වෙන විදිහකට කියනවා නම් දැන් අපේ මාතෘකාවට අනුව අපි කතා බහ කරනවා නම් ඒ ඉරණම බාර දීලා තියෙන කාටද? තුන්දොරට. කායික, වාචසික, මානසික කියන දොරටු තුනක් අපිට තියෙනවා. කය, වචනය, හිත කියන. මේ දොරටු තුනට තමයි අපි අපේ ඉරණම බාර දෙන්නේ. වෙන කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ. මගේ දොරටු තුනක් තියෙනවා. මගේ දොරටු තුනට මම මගේ ඉරණම බාර දෙනවා. ඔබට දොරටු තුනක් තියෙනවා. හිත කය වචනේ කියලා. ඒ දොරටු තුනට තමයි ඔබ ඔබේ ඉරණම බාර දෙන්නේ. මේ බාර දීම බාර දෙනවා කියන එකේ අනිත් තේරුම මොකක්ද? තුන්දරට අපේ ජීවිතේ බාර දෙනවා කියන එක අනිත් තේරුම මොකක්ද? තුන්දර හොඳට හික්මවා ගන්නවා කියන එකයි. කය හොඳට හික්මවා ගන්න ඕනේ. ඊළඟට වචනේ හොඳට හික්මවා ගන්න ඕනේ. ඊළඟට හිත හොඳට හික්මවා ගන්න ඕනේ. මේ තුන්දොර අපට සෑහෙන අමාරු දෙයක්. නමුත් ඒක කළ යුතුයි අප විසින්. මොකද වෙන කෙනෙකුට ඒක බාර ගන්න බෑ. මගේ කායික ක්‍රියා සංසුන්ව කරන්න, සංවරය කර සංවරව කරන්න, ශීලාචාරව කරන්න වෙන කෙනෙකුට බෑ. වෙන කෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන්. නමුත් කරන්න බෑ. මගේ ශරීරයේ ප්‍රයෝජනට මම කරන වැඩ වෙන කෙනෙකුට සංවර කරන්න බෑ. ඒ වගේම මගේ කටෙන් කියන වචන සංවර කරන්න බෑ වෙන කෙනෙකුට. කියන්න පුළුවන් ඔය ඇටියට කතා කරන්න බෑ මම අසංවරයි ඔය කතා කරන පිළිවෙල කියලා. ඔයිට වෙඩි සංවරව කතා කරනවා. ඔයිට වෙඩි සංවරව කතා කරන්න පුළුවන්. මෙන්න මෙහෙම කතා කරන්න කියලා උපදෙස් දෙන්න පුළුවන්. ඒ වගේම හිතන හැටි වැරදි නම් ඒකටත් උපදෙස් දෙන්න පුළුවන් පිට කෙනෙකුට. උපදෙස් දෙනවා මිස ඒක කරන්න බෑ මං වෙනුවෙන් තව එක්කෙනෙකුට. මම කතා කරනවා නෙවෙයි තව කෙනෙකුට කතා කරන්න මම කතා කරන්නේ නැහැ එතකොට. ඒ නිසා ඒ කියන තුන්දර හික්මවා ගැනීම තමයි අර සංරක්ෂණය කරනවා කියලා කියන්නේ. දැන් අපේ ධර්මයේ ඊ타මත්ම උසස් තත්වයටපත් වුණු අය උත්තරීතර තත්වයට උතුම් තත්වයට ශ්‍රේෂ්ඨ තත්වයටපත් වුණු අය උගන්නන වචන තුනක් තියෙනවා. මොනවද? බුද්ධ පච්චේක බුද්ධ සම්මා සම්බුද්ධ කියලා. තුන්වෙනි බුද්ධ කියන්නේ රහතන් වහන්සේලා වගේ ඔය මාර්ගඵල වලට පැමිණිච්ච අය. පච්චේක බුද්ධ කියන්නේ පසේ බුදුවරු. සම්මා සම්බුද්ධ කියන්නේ ලෞතර බුදුහාමුදුරු. මේ තුන් දෙනා මේ නම් වලින් හඳුන්වන මේ තුන් දෙනා තමයි අර කායික මානසික වාචික කියන තුන්දර නිසියාකාරව හික්මවාගත්තු ඒ නිශ්‍යාකාරව හික්මවා ගැනීමෙන් Tamanටත් වැඩක් කරගත්තු ඒ වගේම අනුන්ටත් වැඩ කරන තුන් දෙනා. ඒගොල්ලෝ තමයි උසස්ම උතුම්ම පුද්ගලයෝ හැටියට අපි ඉදිරිපත් කරන මේ පූර්වාදර්ශ පුද්ගලයෝ. ඒ තුන්දර හොඳින් හික්මවාගත්තු නිසා ඒගොල්ලන් අපි කියනවා සැබෑම සැබෑ මිනිස්සුયો කියලා. ඊටාමත්ම හොඳම හොඳ තත්වයටපත් වෙච්ච මිනිස්සු. මොකද බුද්ධියෙන් බුද්ධිමත්ව ඒකෙන් උත්තරීතර තත්වයට පත් වූ ඇයි මේ කියන්නේ. ඒ තත්වයට පත් වීම තමයි අපි බෞද්ධයන්ගේ බොහෝ මේ සියලු දෙනාගේම වගේ බලාපොරොත්තුව. මෙන්න මේ ආකාරයට අපි ලබන මේ සාර්ථකත්වය තුන්දොර ඉක්මවා ගැනීමෙන් අපි ලබන සාර්ථකත්වය අපට ආකාර කීපයකින් විස්තර කරන්න පුළුවන්. එකක් තමයි මෙලොව වශයෙන් අපි ලබන දියුණුව. දෙවෙනි එක තමයි පරලෝ වශයෙන් අපි ලබන එහෙම නැත්නම් සාංශාරික වශයෙන් අපි ලබන දියුණුව. මේ දියුණුව දෙකම මෙලෝ දියුණුව නිශ්චයාකාරව ලබා ගැනීමට පරලෝ දියුණුව නිශ්චයාකාරව ලබා ගැනීමට කියන දෙලොවම දියුණුව ලබා ගැනීමට නම් දෙලොවම ජයග්‍රහණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අර කියාපු තුන්දර හොඳට හික්මවා ගන්න ඕනේ. ඒ සාර්ථක අසාර්ථක භාවයේ උඩ තමයි අපේ මෙලෝ ජීවිතේ සාර්ථකද පරලෝ ජීවිතේ සාර්ථක කියලා තීන්දුව වෙන්නේ විනිශ්චය වෙන්නේ මේ අපිට මේ සුන්දර හරියාකාරව හික්මවා ගැනීමට අමාරු වෙලා තියෙන්නේ නොඑක් විදිහේ කායික වශයෙන් වාචික වශයෙන් මානසික වශයෙන් අපි විස බීජ වර්ග ඒ කියන්නේ ලෙඩ රෝග හදාගන්නවා කායික ලෙඩ තියෙනවා අපිට ඒ වගේම වාචසික එහෙම නැත්නම් වචනේ පිළිබඳව ඒ නොඑක් විස බීජ මිශ්‍ර වෙන වචන තියෙනවා. ඒ වගේම මානසික වශයෙන් අපට විස බීජ ඇතුල් වෙනවා අපේ මනසට. එතකොට ශරීරයට විස බීජ ඇතුල් වෙනවා. ඒ නිසා ජීවිතයට මේක බලපානවා. හදවතට විස බීජ ඇති වෙනවා. సంతාණයට එතකොට සම්පූර්ණයෙන්ම අපේ මානසික తත්වය අවුල් භාවයටපත් වෙනවා. අවුල් වෙනවා. මේ මේ ලෙඩ වෙන නිසා මේ ලෝකේ ඉන්න අපි සියලුම දෙනා බලාපුවාම බුදුහාමුදුරුත් ඒක වරක් කියලා තියෙනවා. මේ මොන මොනවා හරි ලෙඩ රෝග තියෙනවා. අපි ඔක්කොටම මොකක් හරි ලෙඩක් තියෙනවා. ඒක එක්ක කායික ලෙඩක්, එහෙම නැත්නම් මානසික ලෙඩක්, එහෙම නැත්නම් වාචික වචනය පිළිබඳ ලෙඩක්. මේ ලෙඩ අපි බොහොම සැලකිල්ලෙන් හරියට මේ පුංචි පැලෑටියක් හදාගන්නවා වගේ මේ ලෙඩ රෝග වලින් අපේ අපේ ශරීරය මුදවා ගන්න ඕනේ පිරිසුදු කර ගන්න ඕනේ ලෙඩ හැදෙන්න දෙන්න හොඳ නැහැ ඒ වගේම මනසට ලෙඩ හැදෙන්න දෙන්න හොඳ නැහැ ඒවා බොහොම අර පරිස්සමෙන් නිතර දෙවේලේ සොයා බලමින් සාතු සප්පායම් කරලා තමයි මේ තුන්දර අපි ආරක්ෂා කරගන්න වෙන්නේ ජීවිතය ආරක්ෂා කරගන්න වෙන්නේ දැන් පුංචි පැලෑටියක් අපි හදනකොට අපි දන්නවා ඕකට නොයෙක් දිලීර වර්ග බෝ වෙනවා ඒ වගේම පොස් වර්ග බෝ වෙනවා. කුණි පන් වර්ග බෝ වෙනවා. ඒ වගේම ඕනෑමට වැඩි අවුව වැස්ස හුළඟ වදිනවා. මේ සේරගෙයින් අපි බේර ගන්න ඕනේ ආදරයෙන් හදාගන්න පැවැටියක් නේ. හැම වෙලාවෙම බලන්න කියන්න ඕනේ මේකට දිලීර වර්ග බෝ වෙලා තියෙනවද? පොස් වර්ග හැදිලා තියෙනවද? කුමි පන් හැදිලා තියෙනවද? මේකට කවුරු හරි මොනවා හරි හිරිහැර කරනවද? අවුව වැඩිද? හුළඟ වැඩිද? වැස්සෙන් කොහොමද මේක බේරගන්නේ කියලා මේ සියල්ල ගැනම අපි බරපතල කල්පනාවෙන් යුක්තව වැඩ කරන්න ඕනේ. එහෙම වැඩ කරන අතරතුර එන්නේ යම් යම් සත් ලෙඩ රෝග හැදිලා තියෙනවනම් අපි ඒව ඉවතට දාන්න ඕනේ. ඒ ඉවතට දාලා දැන් කෘමි කණුව හැදලා දෙනවනම් ඈතට විසි කරන්න ඕනේ. අනික් හැටියටත් ඒකට අවශ්‍ය වෙලාවට පෝල් දාන්න ඕනේ. හිරු එළිය ලැබලා දෙන්න ඕන වතුර කරන්න ඕන මේ හැටියට කරපුවම තමයි අපට හොඳ පැලයක් හදාගන්න පුළුවන් වෙන්නේ මේ කායික වාචික මානසික වශයෙන් අපට හැදෙන රෝග ඊටාමත්ම නරකයි අර ගාහකට හැදුණු රෝග වලට වැඩිය බිහිසුණු රෝග අපට කායික වශයෙන් හැදෙනවා ඊටත් වැඩිය බිහිසුණුයි මානසික වශයෙන් හැදෙන රෝග හිතට ලෙඩ හැදුණොත් ඒ මනුස්සයාගෙන් ගන්නම දෙයක් නතු වෙනවා. එයා මානසික රෝගියෙක් බවට පත් වෙනවා. ඉතින් එහෙම මානසික රෝගියෝ ගැන අපි දන්නවා හුඟක්ම දැන් වර්තමාන කාලේ නම් හුඟක්ම ඉන්නවා ඒ බඳු මානසික රෝගියෝ. මොකද වර්තමානයේ බොහොම සුලභව තියෙන අපි වෙන විතර කතා බහ කරනවා මේ මත්ද්‍රව්‍ය කූඩු ද්‍රව්‍ය ඉන්ජෙක්ෂන් තියෙනවා තව නොඑක් දේවල් තියෙනවා කිය කිය ඔය පත්‍රවල වැටෙනවා. මේ ඊයේ පෙරේදා ඒ අඩුපාඩුවක් වෙලා මේ කොළඹ ප්‍රදේශයේ මහා කලබගෑනියක් වෙලා තිබුණා. සමහර ජීවිතේ පවා විනාශ කරන්න ගිහිල්ලා තියෙනවා. මොකද ඒ මානසික රෝග හදන දේවල් අඩුපාඩු වෙන ගන්න නැතුව වෙනද පොලේ. ඉතින් පේනවනේ කොච්චර භයානකද කියලා. තමන්ගේ ජීවිතේ විනාශ කරන්න මේ විනාශ කරන්නේ මොකටද? මානසික රෝග හදන බේත් වර්ග අඩු වෙනවා. මානසික රෝග සනීප කරන බේත් නෙවෙයි. මානසික රෝග හදාගන්න බේත් මදි පාඩු වෙලා. මහා මේ කලබගෑනියක් වුණා. මේක හරියම භයානක දෙයක්. දැන් අපි හිතාගෙන ඉන්නේ මානසික රෝගීන්ටනේ අපි කියන්නේ පිස්සෝ කියලා, උම්මත්තකයෝ කියලා, ඔල්මාදකාරයෝ කියලා. ඒගොල්ලෝ ඉන්න තැනක් අපේ රටේ තියෙනවා. ඒක තැනක් නෙමෙයි. මම දැන් කියව කොටක් තියෙනවා. මේකට ප්‍රධානම ස්ථානය තමයි මානසික රෝගියෝ ඉන්නවා කියලා අපි නම් කරගෙන තියෙන අංගොඩ. මානසික ආරෝග්‍ය සාධාරණ එහෙම නැත්නම් හොඳට කතා බහ කරනකොට අපි කියන වචන කියන පිස්සන් කොටුව. ඒකට කියන්නේ. මේ පිස්සන් කොටුවේ තමයි අපි කියන්නේ මේ පිස්සෝ ඉන්නේ කියලා. ඇත්ත. ඇත්ත තමයි ඒ කියන කාරණේ. අංගවඩ මානසික රෝහලේ ඉන්නේ හැබැයි හොඳ පිස්සෝ ටික. පිස්සොත් වර්ග කරන්න පුළුවන්. හොඳ නරක වශයෙන්. හොඳ පිස්සෝ ටික ඉන්නේ අංගවඩ මානසික ආරෝග්‍ය සාලාවේ. ඇයි ඒගොල්ලන් හොඳ පිස්සෝ කියන්නේ? ඒගොල්ලෝ කොහොම හරි බාර අරගෙන තියෙනවා ඒගොල්ලන්ට පිස්සු හැදිලා තියෙනවා කියලා. ඒ නිසා ඒ ගිනිල්ල දාපුවම දොස්තර මහතුරු ඒගොල්ලන්ගේ ඒ తත්වය පරීක්ෂා කරලා ඒ යොදන ප්‍රතිකර්ම දෙන බේත් බීලා ඒගොල්ලෝ මහන්සි ගන්නවා තමන්ගේ මේ මානසික රෝගේ නැති කරගන්න. පිස්සු සනීප කරලා හොඳ මිනිස්සෙක් ඇටියට එළියට එන්නේ මිනිස්සු එනවා. නමුත් හොඳට කල්පනා කරලා පරිශ්‍රණයක් කරලා බැලුවොත් අපට තේරෙයි නරකම නරක දරුණුම දරුණු පිස්සෝ ටික වැඩි හරියක් ඉන්නේ මේ එලි පිට කියලා. පිසංකොට වෙන්නේ ඒගොල්ලෝ එළියේ ඉන්නේ. අද කල්පනා කරලා බලවම. ඒගොල්ලෝ තමයි ඉතාමත්ම භයානක පිස්සෝ. මානසික රෝගියෝ. මොකද භයානකම ඒගොල්ලෝ මොන තරම් කියලා දුන්නත් මොනතරම් කරුණු පැහැදිලි කරලා දුන්නත් තමතර පිස්සු තමතර මානසික රෝගයක් තියෙනවා මේකට බේක් ගන්න ඕනේ කියලා කොච්චර කිව්වත් ඒගොල්ලෝ බාරගන්නේ නෑ නෑ මට පිස්සු නෑ කියන. නමුත් හරිම භයානක පිස්සු වැඩ තමයි කරන්නේ. කයින් වේවා වචනෙන් වේවා හිතින් වේවා ඒගොල්ලෝ දිගින් දිගටම කරගෙන යන්නේ ඒකයි. බේක් බොන්නේ නෑ ඒගොල්ලෝ. කොටිම කියනවා. කොච්චර පිස්සු හැදලා තිබුණත් බේක් බොන්නේ නෑ මොකද බාරගන්න පිස්සුයි කියලා. ඉතින් ඒ නිසා අපට පේන්නේ මොකක්ද අන්තිම වශයෙන් නරකම පිස්සෝ ටික මේ එළියට ඇවිල්ලා අපිත් එක්කම ඉන්නවා අර හොඳ පිස්සෝ ටික අපි ගිහිල්ලා අංගොඩට කොටු කරලා ඉන්නවා කියලා. මෙන්න මේක බොහොම හොඳට කල්පනාවට ගත යුතු කාරණයක්. නිතරම බලන්න ඕනේ Taman ළඟට එන යන අය ගැන මේ පිස්සෙද්ද කියලා. ඒ තරමට පිස්සෝ ඉන්නවා අපි අතර අපේ සමාජය තුල. ඒ නිසා අපි මේ අපේ කායික වශයෙන් අපේ මානසික වශයෙන් විශේෂයෙන්ම එබඳු දේවල් මේ පිස්සු හැදිලා තියෙනවා අපට ඕල්මාදේ තියනවාද තව තවත් මේ මේ පිස්සුව දිනු පවුන වෙලා යයිද කීක ඒවම බලන්න ඕනේ එක එකන තම තමන් ගැනත් බලන්න ඕනේ එක එකන අනුන් ගැනත් බලන්න ඕනේ දැන් එහෙම බලන්න සිද්ධ වෙලා තියෙනවා මොකද ඒ තරමට පිස්සු සුලභ වෙලා තියෙනවා මොකද පිස්සු හැදෙන දේවල් ඕනෑතරම් තියෙනවා හරිම භයානක තත්ත්වයක් හරිම අවාසනාවන්ත තත්ත්වයක් ඉතින් සල්ලි දීලා සල්ලි නැත මට එක උදාහරණයක් මතක් වෙනවා මේ වෙලාවේ මේ කොයිද මේ මේ කොළඹ මහා රෝග්‍ය ශාලාව කිට්ටුව හස්වාත්වේ මම බස් එකට ගොඩ වෙන්න පිරුවන්ට යන්න බස් එකට ගොඩ වෙන්න ඉන්න වෙලාවේදී උදේ 10ට විතර මේ හොඳට යන්න පළඳගත්තු මේ ළමයි වයස දා 4ක 15ක විතර පාසල් යනවා කැමගත්තු පාසල් බෑග් එකක් කරේ තියෙන ළමයි කැවිලා හොඳට දන ගහලා පාරේ වැන්දා. හොඳට ඒව පළපුරුදු ඒ ළමයට. වැඳලා ඉවරලා කිසිම බයක් සැකයක් නැතුව කෙලින්ම මල් ළඟට ඇවිල්ලා ඇහුවා මේ සාදු මට රුපියල් 50ක් දෙන්න පුළුවන්ද කියලා. මම ගා මොකටද පුතා රුපියල් 50ක් මේ හදිසි කියන පුතල්ලි නැති වුණාද? නෑ සාදු මට මේ කුඩු ගහන්න ඕනේ. එයාට කුඩු ගන්න ඕනේ කියලා කෙලින්ම කිසිම පැකිලීමක් නැතුව මම ඒක කිව්වා. ඉතින් මම කිව්ව බොහොම කනගාටුයි පුතා. ඔයා කියාපු දෙයට මට වල්ලි දෙය ගන්න විදියක් නැහැ. එහෙම නැත්නම් ඔයා ඇත්තෙන්ම ඔයා බොරුවක් කියවනම් මම ගමනට ඔයාට කල්ලි දෙනවා. ඉතින් දැන් නම් මට වල්ලි දෙන්න විදියක් නැහැ කියලා. අන්න ඒ තරමට මේක එලි පිටට ඇවිල්ලා තියෙනවා. එලි පිටට ඇවිල්ලා තියෙනවා මේ කුඩු ගන්නවා කියන එක. ඒක ඒක නැතුව ගියාම ඒ ඒ ළමයාට කොච්චර අමාරුවක් තියෙන්නේ නැද්ද? ඒ නිසා තමයි මම ආයේ කෙනෙකුට මම වාගේ සංඥාවන්ත කෙනෙක් ළඟට ඇවිල්ලා එයා හොඳට ගඳලා විනීත ළමෙක් වාගේ හොඳට මේ ආගමී චාරිත්‍ර වලට හොඳට දන්නේ කෙනෙක් වාගේ ගඳලා කෙලින්ම එයා කිව්වා එයාගේ ප්‍රශ්න මට. අන්න ඒ වාගේ කනගාටුදායක සංවේගජනක තත්වයට මේකපත් වෙලා තියෙනවා. මොකටද මේ කුඩු ගහන්නෙම වෙන කිසිම ආසනීපයකට නෙවෙයි තමන්ගේ ඔළුවට පිස්සු හදවා ගන්න. ඒ තත්වයට දැන් අද ලංකාව අපේ රටපත් වෙලා තියෙනවා. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ බුදුහාමුදුරෝ පැහැදිලි කරලා තියෙනවා සබ්බේ පුතුජනා උම්මත්තකා කියලා. සියලුම පෘථග්ජනයෝ මේ ලෝකේ ඉන්න අපි සියලු දෙනාම ආයතුළු. අපි සියලු දෙනාටම අරගෙන බැලුවොත් එක එකනට එක එක જાතියේ පිස්සු තියෙනවා විකාර තියෙනවා. විකෘති තත්වයට එනවා. මේ විදිහට මේ මානසික විකෘති තත්වයක් ඇති වුණාම පිස්ස හැදුනහම උමතු වුනහම මොන දේවල් නිසා හරි මොකද වෙන්නේ? ඉස්සර වෙලාම නැතුව යන එක තමයි විලිලැජ්ජා කියන දෙක. විලිලැජ්ජා අපි ළඟ තියෙන්න ඕනේ. විලිලැජ්ජා අපි ආරක්ෂා කරගන්න ඕනේ. විලිලැජ්ජා වලට කියනවා ලෝක පාලක ධර්ම කියලා. මේ ලෝකේ පාලනය වෙනවා විලිලැජ්ජා දෙක නිසා. එහෙම නැත්නම් ලෝකේ පාලනය නැතුව යනවා. එතකොට නිකන් ලෝකය හැමතැනම සමාජයේ ඉබාගාත යන තත්ත්වයටපත් වෙනවා. ඒ தത്വයටපත් වෙන්නේ නැතුව ලෝකේ යම්කිසි සාරධර්ම පද්ධතියක් තුල රැකිලා තියෙන මේ විලිලජ්ජා දෙක නිසා. ඒ ඒ විලිලජ්ජා දෙක නැතුව ගියාම වෙන ඊ ළඟට වෙන ප්‍රතිඵල තමයි අද අපට දකින්න ලැබෙන්නේ. දැන් අම්මලා අම්මලාගේ தත්ත්වය පිරිහෙලාගෙන තියෙනවා. අම්මා කියන වචනය ලබා ගැනීමට නුසුදුසු தත්ත්වයට බොහොම අම්මලා වැටලා තියෙනවා. තාත්තලාත් ඒ தත්ත්වයට වැටලා තියෙනවා. තාත්තා කියන පියා කියන ඊටාමත්ම ශ්‍රේෂ්ඨ නම ලබා ගන්නට නුසුදුසු තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ නිසා සමාජයේ දූෂණය වෙලා තියෙනවා. සහෝදර සහෝදරියන් අතර ඒ සහෝදර සහෝදරකම නැතුව ගිහිල්ලා තියෙනවා. මව්පියන් සහ දූ දරුවන් අතර පැවතිය යුතු ඒ මව්පිය දූ දරු සෙනෙහස කියන එක නැතුව ගිහිල්ලා තියෙනවා. මොකද මේ වෙලා තියෙන්නේ? අර විකෘති මානසික තත්ත්වය ඇති වෙනවා. ඒවා ඇති වුණාන් පස්සේ මේ හොඳ මේ නරක මේ කළ යුතු දේවල් මේ නොකළ යුතු දේවල් කියලා එහෙම විනිශ්චයක් නැහැ. ඒ කරන්න එහෙම ඕනත් නෑ. දැන් අර මම ඉස්සෙල්ලා කියපු උදාහරණ වල පුංචි ළමයා. වයස 19 14 විතර ළමයා පාසල් දරුවෙක්. ඒ දරුවා කිසි බයක් නැතුව මගෙන් ඉල්ලුවනේ රුපියල් 50. මොකටද කියලා අහපු ඇටින් කිව්වනේ සාදු මට පොඩු අහන්න කියලා. ඉතින් මොකද? එයාට අර අනිත් දේවල් පිළිබඳ පළපුරුද්දක් තිබුණාට තමන්ගේ මේ තියෙන උවමනාව ලොකු නිසා එයාට මා සමග කියන්න මේ කිසිම අමාරුවක් වුණේ නැහැ මට කුඩු ගහන්න සල්ලි දෙන්නේ කියලා. මෙන්න මේ රෝගියෝ තමයි අද එලිමහනට වෙලා පිස්සන් විසින් කරනු ලබන දේවල් කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඒවා ඒ දේවල් කිරීම ඒගොල්ලන්ගේ මානසික විකෘති තත්ත්වය නිසා ඒවට යම් යම් ඇගයීම් දී ගන්නවා ඒගොල්ලෝ. ඒ වගේ පිසුවේ කාරණාට මේක සමහර විට විලිදැජ්ජා නැතුව පාරවල් වල මිනිස්සු මිනිසින් පිළිවෙලට එහාට ගිහිල්ලා සමහර විට රෙදි පෙරෙදි පවා නැතුව මහා මාර්ගවල මේවා වීරක්‍රියා හැටියට ඒගොල්ලෝ කල්පනා කරනවා. ඒගොල්ලෝ එහෙම කල්පනා කරන්නේ මේකට මම හිතන්නේ අපි මේ මාධ්‍ය තුලින් උනා ඕනකට වැඩි ප්‍රචාරය ලබලා දෙන්න නිසායි කියලා. මේවට ඕනකට වැඩි ප්‍රචාර ලබලා දෙනවා. ඒ නිසා ඉතින් අර පිස්සු කරන වැඩ බලාගෙන හිටපුවම පුංචි ළමයි මේ පහුගිය දවස්වල මේ හුඟක් තිබුණා එහෙම දේවල් කරලා අනුකරණය කරන්න ගිහිල්ලා තමයි අමාරුවට වෙලා සමහර විට මරණීය තර්ජන වලට පවා ලක් වෙලා තිබුණා. මොකද මේ මේ මේ දේවල් දැක්කාම ඒ දේවල් නිකන් කරන්න බැරි නම් මානසික විකෘති තත්ත්වයක් ඇති කරගෙන පිස්සු මුතු බවට පත් වෙලා අර බේත් වර්ග පාවිච්චි කරලා ඒ දේවල් කරන්න යනවා. ඒ දේවල් කරන්න ගියාම ඉතින් මොකද වෙන්නේ? ඊටාත්ම කනගාටුදායක තත්ත්වයට අපට පත් වෙන්න වෙනවා. මේ தত্ত্বය හැබැයි අපි දැනගන්න ඕනේ. මේ ලංකාවේ පමණක් නෙවෙයි. මුළු ලෝකෙම අපේ රටට වැඩිය භයානක විදිහට මේ දේවල් දියුණු වෙලා ගිය මේ මත් කුඩු මද්ද්‍රව්‍ය විසද්‍රව්‍ය මිනිස්සුම තමයි මේවා මේ බෝ කරන්නේ මොකටද මුදල් තණ්හාවේ තනි කරම මුදල් තණ්හාවේ මුදල් නිසා අනිත් අයගේ ජීවිත විනාශ වෙලා ගියත් කමන්නේ ජීවිත විනාශ කරලා හරි මුදල් හොයන්න ඕන කියන කල්පනාව නිසා මේ තරගයේ අවසානයේට එනකොට ඒක ඇවිල්ලා තියෙනවා අද මේ තරගකාරී ස්වරූපයක් මේ මානසික විකෘති තත්ත්වයටපත් වෙච්ච යාගේ තියෙනවා. ඒගොල්ලන්නේ අන්තිම කෙලවරට එනකොට මොකද වෙලා තියෙන්නේ අද මේ තරඟේ? මිනිසා විසින් මිනිසාම විනාශ කරන තත්ත්වයක් උදා කරගන්න. මිනිසාගේ පිළිවෙල යුතුයකම වෙන්න ඕනේ අපේ දහම් වලින් මොන ධර්මයෙන් වුණත් උගන්වන්නේ මිනිසාට ආධාර කිරීම, උපකාර කිරීම, එයා ජීවත් කිරවීම. මිනිසාට ආදරේ දැක්වීම. ඒක පැත්තකින් තියලා දැන් අද පටන් අරගෙන තියෙන්නේ මොකද්ද? වැඩිපුර මිනිස්සු ගන්නක් එකවර මරන්නේ කොහොමද කියලා විදි විධාන යොදා ගැනීම. මොකද දේවල් නිෂ්පාදනය කරන විද්‍යාවෙන් ඒවා මොනෑම ඒවත් කොහොම හරි කරන්නේ ඔය දේ තමයි. ඉතින් ඒ නිසා මේ මානසික විකෘතිය ඇති කරන දේවල් ගැන අපි හොඳට දැනගන්න ඕනේ ඒ වගේම අපේ බාල પરම්පරාවට අපි අනුශාසනා කරන මේවා කොහොම හරි බේරගන්න ඕනේ කියන තත්ත්වයට අපිපත් වෙන්න ඕනේ. දැන් ඉස්සර අපේ ගම්මාන වල ඉස්සර නෙවෙයි අදත් සිද්ධ වෙනවා යම් යම් අය සමාජයක් හැටියට ඉන්නකොට ගමේ සමාජයක් හැටියට ඉන්නකොට ඕනුන් ඕනුන් අතර නොයෙක් මතභේද ඇති වෙනවා. මතමතාන්තර ඇති වෙනවා. ඒ ඇති වුණාම මොකද වෙන්නේ? බැනගන්න. හයියෙන් කතා බහ කරගන්න. බැන බැනගෙන සමහර ඒවා ඉවර වෙනවා හිතෙන. ඊට පස්සේ ඒ මදි නම් ඔවුන් අතින් පයින් ගහ ගන්නවා සමහර විට කෝටුවකින් ගහ ගන්නවා ඒ තත්වයට යනවා. ගිහින් එතනින් ඒක ඉවර කරගන්නවා. දැන් අද එහෙම කරන්නේ නැහැ. වැරද්දක් සිද්ධ වෙච්චාම අනිත් එක්කනාගෙන් බැනගන්නෙත් නැහැ, ගහගන්නෙත් නැහැ, වෙන කාටවත් කියන්නෙත් නැහැ. පහවදා වෙනකොට අර මියා විනාශ කරලා ඉවර කරනවා. අන්න ඒ தത്വෙට රටපත් වෙලා තියෙනවා. ඒ නිසා මේ කාරණාවලට මම හිතන්නේ වැඩි හරියක්ම උදව් උපකාර කරන්නේ මේ මානසික විකෘතිය ඇති කරන දේවල් වලට මිනිසා බැහැවීම නිසා කියලා. ඒ නිසා අපි බොහොම හර පරිස්සමෙන් මේ අපේ බාල પરම්පරාව මේ දරුවන්ගේ தත්ත්වය අපි බොහොම හොඳට මෞඛ්‍යව හැටියට ඉන්න අය මේවා කල්පනා කරලා ඉවරලා ඒවෙන් ආරක්ෂා කරගන්න ඕන. ඊළඟට අපි අපේ මාතෘකාවේ මාතුකා ගාථාවේ තියෙන වචනයක් පාසා කාල වේලාවට කියලා තේරුම් ගන්න බලාපොරොත්තු වෙනවා මාතුකා ගාථාව මේකයි කායේන සංවරෝ සාදු සාදු ආචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ ඒ කියන්නේ කායික සංවරේ කායේන සංවරෝ සාදු කායික සංවරේ බොහොම හොඳයි සාදු වාචාය සංවරෝ ඊළඟට වාචික සංවරේ බොහොම හොඳයි මනසා සංවරෝ සාදු මානසික සංවරය බොහොම හොඳයි සාදු සබ්බත් සංවරෝ හැමතැනම මේ කායික වාචික මානසික කියන සංවරය බොහොම හොඳයි සබ්බත් සංවරෝ ලජ්ජි මේ සියලු ආකාරයෙන් ඔය කියපු තුන්දරම හොඳට සංවරය කරගත්ත එකනට කියනවා ලජ්ජී කියලා ලැජ්ජාව තියෙන එකන රක්ඛිතෝති පෞච්‍යති ආරක්ෂාවුණු පුද්ගලයා කියලා ප්‍රකාශ කරනවා කායික වාචසික මානසික සංවරය ලබාපු පුද්ගලයාට කියනවා ලජ්ජී පුද්ගලයා කියලා. එතකොට මේ කායික වාචසික මානසික සංවරය නැති එක්කනාට මේකෙන්ම අපිට නමක් හදාගන්න ඕනේ. එයාට කියන්න පුළුවන් අපිට ආජී පුද්ගලයා කියලා ලැජ්ජාන්ති එක්කනවා. දැන් මුලින්ම සඳහන් වෙන්නේ කායයෙන් සංවරෝ සාදු කියලා. හැමතැනම කායික සංවරය ඕනේ. දැන් අපි කල්පනා කරලා බලමු පුංචි උදාහරණයක් අරගෙන දැන් අපි ධර්ම දේශනාවක් කරන වෙලාවේ විශාල පිරිසක් වාඩි වෙලා ඉන්නවා බිම. නැගෙන ඒගොල්ලෝ බොහොම හොඳට බණ අහලා ඉන්නවා. තව එක්කෙනෙකුට එතෙන් නැවල ඉඳ ගන්න ඕන වෙනවා. එයා එනවා. කලින්ම ඇවිල්ලා අර සෙනගමන්දි වටපිට බලන්නේ නැතුව කවුද බිමේ ඉන්නේ කවුද මෙතන ඉඳගෙන ඉන්නේ කියලා ඒවා මොකෝවත් බලන්නේ නැතුව දඩස් ගාලා එහෙමම ඉඳගන්න. ඉඳගත්තාම මොකද වෙන්නේ? අර එතන ඉඳගෙන ඉන්න මිනිස්සුන්නේ කොන්ද උඩ, කර උඩ, ඇඟේ හැමතැනම ඉඳ වෙනවනේ. එතකොට එතන තිවිච්ච අර මේ සාමකාමී తත්වයේ නැතුව ගිල්ලා එතන බහින්වත් වීමක් වෙයි කෝලහලයක් වෙයි නේද? ඒ වගේ නොයෙක් දේවල් සිද්ධ වෙනවා. අන්න ඒ වාගේ කායිකව අපි කරන හැම ක්‍රියාවක් ගැනම අපි මේ කරන්නේ මොකක්ද කියන කල්පනාවකින් නිතරම තියාගන්න ඕනේ. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හොති. යන එන ඉන්දින හිටින නිදන නිින්දෙන් අවදි වෙන කියන අපේ සෑම ඉරියව්වකදීම ඉතාමත්ම පුංචි ඉරියව්වක් පවත්වන වෙලාවෙදී පවා කරන්නේ මොකක්ද කියලා කල්පනාවෙන් කරන්න ඕනේ. ඒ කල්පනාවෙන් කළොත් තමයි හැමතැනම කායික වශයෙන් අපි හොඳට ඇවතුම් පැවතුම් කරනවා නම් මාත් දන්නවද මම හොඳට මේ කායික ක්‍රියා හොඳට කරනවා නම් මම දන්නවා මම බොහොම නිවැරදිව කායික ක්‍රියා කරන්නේ කියලා. අනිත් පැත්තේ ඒක දැනගන්න. ඊට පස්සේ මේ පුද්ගලයා පිළිබඳව විශ්වාසයක් ඇති වෙනවා. එයා වැරදි වැඩ කරන්නේ නැහැ. කායික වශයෙන් එයා වැරද්දක් කරන්නේ නැහැ කියන විශ්වාසය ඇති වෙනවා. ඒක අර මම ඉස්සෙල්ලා කියපේටි හොඳ සංරක්ෂණය. හොඳ සහතිකයක් ඒක. Tamanට Taman ගැන සහතිකයක් කරගන්න පුළුවන්. Tamanට අනුන්ගෙන් සහතිකයක් ලබා ගන්න පුළුවන්. මෙයා හොඳට කායික ක්‍රියා කරන කෙනෙක් කියලා. ඒක අපි ගිහි පැවිදි දෙගොල්ලටම අවශ්‍යයි. ආලෙකනාට සංවරය ඕනේ නැහැ. ආවලකනාට මේ සාන්ත දාන්තව කටයුතු කිරීම ඕනේ නැහැ කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. හැම එකනාටම ගිහි පැවිදි ඔක්කොටම ඕන පාලකීන්ට ඕන පාලනය වන අය සේවකයෝ කියලා කියනවනම් ඒගොල්ලන්ටත් ඕන මව්පිය දෙන්නට ඕන ඒ ඊළඟට මව්පියන්ගෙන් ඇති වෙන දූ දරුවෝ ඉන්නවනම් ඒගොල්ලෝ අතරත් තියෙන්න ඕනේ කොහොමද සහෝදර සහෝදරියන් අතර ගුරුවරු ගෝලයන් අතර ගුරු ශිෂ්‍ය හැමකින් මේ හැම අංශවලම මේ කායික සංවරය කියන එක බොහොම අවශ්‍ය සංයමයෙන් කටයුතු කිරීම. බුද්ධ ආගමේ දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම සීලය කියලා විස්තර කරන්නේ ඒකයි. පුංචි කාරණේ පවා සීලයක්. ඉඳගෙන ඉඳීම පවා සීලයක් වෙනවා. ඉඳගෙන ඉඳලා නැගිටීම පවා ඒක සීලයක්. නැගිටින්නත් පුළුවන්. හරි ඉස්සෙල්ලා මම කිව්වා වගේ කිසිම ਵਿਚාරයක් නැතුව ඉඳ ගන්නවා. ඒ වගේම ඉඳගෙන ඉන්න කෙනෙකුට පිරිසක් නැද ඉඳලා එක පාරටම නැගිටින්න පුළුවන්. ඒකත් අසංවර ක්‍රියාවක් බවට පත් වෙනවා. ඊළඟට ඊළඟට අපි කියන්නේ දැන් මානසිකාරය. දැන් මේ කායික ක්‍රියා හොඳින් කිරීමට නම් අපට ඕනේ කරන ප්‍රධානම දේ තමයි මානසිකාරය. මානසිකාරය කියන්නේ සිහියෙන් යුක්තව කටයුතු කිරීම. සිහියෙන් යුක්තව අපි කටයුතු කරන්න ඕනේ. ඊළඟට දැන් ඔය කිව්වේ කායික සංවරය පිළිබඳ. ඊළඟට සාදු වාචාය සංවරෝ. වචනය පිළිබඳ සංවරය ඊළඟට ඕනේ. වචනය කියන එක දැන් අපේ ශරීරයක් අපිට ලැබිලා තියෙන ඒක අපිට ලැබිලා තියෙන බොහොම උසස් උතුම් සම්පතක්. ඊළඟට වචන පාවිච්චි කිරීමේ ශක්තිය අපට තියෙනවා. අපිට කටක් ලැබිලා තියෙනවා. ඒකත් ඊටාත්ම උතුම් සම්පතක්. අපිට නිකම්ම කටක් ලැබුණා ලැබිලා තිබුණාට වැඩක් නෑ අපිට හොඳට කතා බහ කරන්න අපේ අදහස් හුවමාරු කර ගැනීමට ශක්ති සම්පන්න කටක් තියෙන්න ඕනේ. ඒ බඳු කටක් මිනිස් ජීවිතය පිළිබඳව ගත්තාම ඊටාමත්ම උතුම් සම්පතක්. ඒ සම්පත විපතක් කරගන්න හොඳ නැහැ. ඒක විපතක් වෙන්නේ අර පරිස්සමෙන් තොරව පාවිච්චි කළොත්. කල්පනාකාරී නොවි අවිචාරශීලීව කට පාවිච්චි කළොත් ඔන්න මේක විපතක් වෙනවා. සම්පත විපතක් බවට පත් වෙනවා අපි දන්නව නැතු. මේ කට නොයෙක් ආකාර වලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපි දැනගන්න ඕනේ ලෝකය අපි කට පාවිච්චි කරලා වචන පාවිච්චි කරනකොට ඒ දිහා බලාගෙන ඉන්නවා ඒ දිහා අහගෙන ඉන්නවා කියලා. ඒ නිසා අපි අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය තැන අවශ්‍ය වචන පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕන. ඒක බොහොම හොඳ උගත්කමක්. අවශ්‍ය තන අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ලෙස වචන හසුරුවා ගැනීම. එහෙම නැත්නම් කෝලහල වෙනවා. බස් වල යනකොට අපට ඕන තරම් කෝලහල දකින්න හම්බ වෙනවා. බස් එක යනකොට බස් එක යනකොට කෝලහල වෙන්න ඕනේ නැහැ. නමුත් එක්කෙනෙකුගේ පුංචි වරද වරදක් වෙච්චාම ඒක වචනයක ඒක අල්ලාගෙන මහ විශාල කෝලහලයක් බවට පත් කරගන්න අවස්ථා ඕන තරම් තියෙනවා. දැන් බුදුහාඳුරෝ එක තැනකදී උගන්වලා තියෙනවා ගාතාවකින් උගන්වලා තිනවා ටිකක් කතා කළත් මේ ලෝකේ හොඳ නැහැ කියනවා. ඊළඟට හුඟක් කතා කළත් ඒත් හොඳ නැහැ කියනවා. ඊළඟට හයියෙන් කතා කළත් හොඳ නැහැ කියනවා. ඊළඟට හිමින් කතා කළත් ඒත් හොඳ නැහැ. පෝරාණ මේතං අතුල මේතං අජ්ජතනාමි නින්දන්ති තුන්හි මාසීන නිස්සබ්දව ඉන්න අයටත් බනිනවා නින්දන්ති බහුභාසිනම් හුඟා කතා කරනවා කෙලවරක් නැතුව. අපි කියන කට කමසරියාවක් නැතුව කතා කරනවා කියලා. ඒ අයටත් බනිනවා. අපි උනත් බනින්න හිතන අපට උනත් මහා කන්දොස් ක්‍රියාවක් කොච්චරවත් කතා කරනවා ළඟට ඇවිල්ලා. මිතභානි නම් පින්දන්ති ටිකක් කතා කළත් ඒත් බලනවා හරියට මේ වචන කල් වලට ගෙනල්ලා වගේ. නැත්ති ලෝකේ අනින්දිතෝ ඒ නිසා කට පරිස්සම් කරලා දැනුම් අහන්නේ තේ හුඟක් අඩුයි මේ ලෝකේ. ඔය කියාපු මොනක් ගොඩකට හරි වැටෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව අපට උගන්වන්නේ තමේ වාචං භාසයේ යායත්තානං තාපේ පරේචන විහිංසෙය සාවේ වාචා සුභාසිතා කියලා. සුභාසිත වචන කියන්නේ කියලායි අපට උගන්වන්නේ. සුභාසිත කියන්නේ මොන වචනද? යාය අත්තානං නතාපේ යම් වචන පාවිච්චි කිරීම නිසා තමන්ට තැවීමක් ලැබෙන්නේ නැත්තම් වචන කතා කරලා තමන් කතා බහ කරලා ඒ වචන ගැන නැවත කල්පනා කරනකොට මට හිතෙනවා නම් මම දැන් අද උදේ වරුවේ මම කවුරු හරි කතා කරනකොට මම ටිකක් සරලට කතා කරොත් වුමනා නැති පිළිවෙලට මම වචන පාවිච්චි කරොත් ඒ වෙලාවේ සමහරට ඒක මතක් වෙන්නේ පස්සේ මට කල්පනා වෙනවා මා තැවිල්ලක් මා දැවිල්ලක් හැදෙනවා අයියෝ මම ඒ වෙලාවේ ඒ හැටියට කතා නොකළම කොච්චර හොඳද කියලා. නමුත් එතකොට වැඩි ඉවරයිනේ. කටෙන් පාවිච්චි කරලා වචන පිටුනෙන් පස්සේ ඒ වචන වලට මොකවත් මාය කරන්න දෙයක් නැහැ. ලිව්වොත් නම් ඒව විනාශ කරලා දාන්න පුළුවන්. ගල්වල කෙටුවත් ඒව විනාශ කරලා දාන්න පුළුවන්. කියාපු වචනෙට මොකොත්ම කරන්න බෑ. ආපහු ගන්නත් බෑ, ගිලින්නත් බෑ. ඒවට මොකක් කරන්න බෑ කිව්වොත් කිව්වා තමයි. ඒ නිසා හොඳට අර පරිස්සමෙන් වචන පාවිච්චි කරන්න ඕනේ. Tamanට කරදරයක් නොවන හැටියට වචන පාවිච්චි කරන්න ඕනේ. තමන් පාවිච්චි කරපු වචන නිසා අනුන්ට හිරිහැරයක් නොවන හැටියට පාවිච්චි කරන්න ඕන. අන්න ඒ වචන තමයි බුදුහාමුදුරුවෝ සුභාසිත කියලා කියන්නේ. යහපත් වචන. හොඳට කතා කරපු වචන කියලා කියනවා. දැන් අද බලාගුවාම මේ වර්තමාන කාලය ගැන බලාගුවාම මිනිස්සු මේ කටවල් පාවිච්චි කරන හැටි බලාපුවාම එච්චර මේ කටේ වටිනාකමක් තියනවා කියලා ඒගොල්ලෝ තේරුම් අරගෙන නැහැ වගේ තමයි පේන්නේ. කට කියන එක කොච්චර තක්සේරුවක් කරන්න බෑනේ කටක් කීයද කියලා. කෙලින් genuට කියන්න බෑ මේක මිලක් නියම කරන්න බෑ. ඒ තරම් වටිනා අංගයක්. වටිනා වස්තුවක්, වටිනා සම්පතක් කට කියලා කියන්නේ. ඒ නිසා හොඳට පරීක්ෂා කරලා බැලුවොත් එහෙනම් අද ලංකාව පිළිවඳව ලංකාව නෙවෙයි රටවල්වත් එහෙම තමයි ලාම් විශේෂයෙන් ලංකාව ගැන කල්පනා කරලා බැලුවොත් අද ලංකාවේ සිද්ධ වෙන කෝලහල වලට මුල මොකද්ද කියලා අපි සොයලා බැලුවොත් අපට තේරෙයි මේ මිනිසුන්ගේ ගෑනු මිනිස්සු දෙගොල්ලගේම කටවල නිසා තමයි කියන්නේ. ජීවවල කොච්චරනම් කොලාහල ඇති වෙනවද? නිකන් වුමනාවක් නැතුව. වුමනා නැති දේවල් වලට මේ අපි කියන්නේ කටපත් ආදිනවා කියලා ඒකට. එහෙම ගිහිල්ලා හරියට කොලාහල වෙනවා. කඩා කප්පල් වෙනවා. පවුල් අවුල් වෙනවා. විනාශ වෙනවා. දබර වෙනවා. ගුටි ගහ ගන්නවා. එහෙම නොයෙක් දේවල් සිද්ධ වෙනවා. ඒක තමයි මම කියන්නේ පරීක්ෂණයක් කළොත් එහෙම ලංකාවේ සිද්ධ වෙන මේ ආරවුල් වලට කෝලහල වලට අහඬදබර වලට මුල මොකද්ද කියලා හෙව්වොත් බොහෝසෙන් කාගේ හරි කටක් තමයි ඔකට හේතු වෙලා තියෙන්නේ. මේ කටවල නිකන් නෙවෙයි සාමාන්‍යයෙන් වචන පාවිච්චි කරන විතරක් නෙවෙයි මේක එන්නෙන්න උණුසුම් වෙලා වාග් සංග්‍රාමයක් කියලා කියනවා සමහරවල්. වාග් සංග්‍රාමය කියන්නේ වචන වලින් කරන යුද්ධයක්. යුද්ධයක් බවට පත් වෙනවා අපි දන්නේම නැතුව. ඊට පස්සේ තමයි උණුසුම් වචන හුවමාරු වෙන්නේ. ඒ නිසා අපරාධ සිද්ධ වෙනවා, ජීවිත හානි වෙනවා, પરම්පරා ගණන් නොහොඳනෝ කඩුකම් දිගින් දිගට පවත්වාගෙන යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට නොයෙක් තැන්වල උපදෙස් දීලා තියෙනවා මේ ලෝකේට බබෙක් බිහි වෙනකොට ඒ බබාගේ කටේ කෙටේරියක් තියෙනවා කියලා. පුරිසස්සයි ජාතස්ස කුඨාරි ජායතේමුති. යාය චින්නති හත්තානං බාලෝ දුබ්බාසිතම්බනි. දුර්භාෂිතය නැමැති කෙටේදී අපි දැකලා නැහැනේ කෙටේදී කටේදී යන බිහිවෙච්ච බබෙක් බුදුහාඳුර මේ කියන්නේ දුර්භාෂිතය නැමැති කෙටේදී කියන්නේ බිහිසුණු ආයුධයක් කොටලා මිනි මරන එක. ඒ වගේ බිහිසුණු ආයුධයක් අපි ළඟ නිතරම තියෙනවා අපේ කටේ. ඒක එළියට ගන්න හොඳ නැහැ බිහිසුණු ආයුධයක් නිසා. ඒකෙන් මොකද වෙන්නේ? ජාතස්සේ පුරිසස්ස කුටහරි ජායතේමකේ ජාය චින්දති අත්තානම් බාලෝ දුබ්බාවිතම් වනේ තමන්ගේ බෙල්ලක් කපා ගන්නවා අනුන්ගේ බෙලික් කපනවා. දුර්භාගය තියෙන මේක කෙටේදී අපි ළඟ තියෙන නිසා. ඒ නිසා අපි ඒක බොහොම අර පරිස්සමෙන් පාවිච්චි කර ගන්න ඕනේ. ඊළඟට තුන්වෙනි කාරණය තුන්වෙනි දොරටුව තමයි මනසා සංවරෝ සාද. මානසික සංවරය. මේක අනිත් දෙකටම වැඩිය අමාරුයි. මොකද අපේ හිත අපි හිතනවට වැඩිය අපි තේරුම් අරගෙන තියනවට වැඩිය ඉතාමත්ම ප්‍රබල එකක්. පුදුම විදිහේ ශක්තියක් බලයක් තියෙන එකක්. අපිට හිතන්නවත් බැරි තරමට ඉක්මනට අපේ හිත වැඩ කරනවා. ඉක්මනට මේ වැඩ කරන හිතට බුදුහාඳුරන්ටත් උපමාවක් කියවෙන්න බැරි වුණා කියලා පොතේ සඳහන් වෙලා තියෙනවා. උපමාපින සුකරා යාව ලහු පරිවර්තන චිත්තං කියලා. ඒ තරම් ඉක්මනට පෙරලෙන හිතක් මේක. ඒ තරම් වේගයක් තියෙන හිතක්. ලෝකයද නිෂ්පාදනය කරලා තියෙන නොඑක් වේග තියෙනවා. බොහොම මේ බලය, ජවයේ තියෙනවා, ශක්තිය තියෙනවා තියෙනවා. ඒ සියල්ලටම වැඩි. මොකද ඒ සියල්ලක්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ හිත. හිතෙන් හිතලා ඒක කරලා තියෙන්නේ. ඒ නිසා ඒ සියල්ලටම වැඩි බලයක් අපේ හිතේ තියෙනවා. ඒ නිසා අපට අපේ හිත අල්ලා ගන්න බෑ. ඒකත් එක අමාරුවක්. හිත අල්ලගන්න බෑනේ මොකකින්වත් අඩුවක් නෑ. හිත අල්ලගන්න. අතින් අල්ලගන්න බෑ. වෙන මොනවා හරි එකක් දාලා රෙදි කොටක් දාලා අල්ලගන්න බෑ. අපි දන්නව නැතුව අපි ගිහිල්ලා තියෙන ඕනෑ තරම් දුර ඈතකට හිතකම දහස් ගණනක් වුණත් ලක්ෂ ගණනක් වුණත් ඈතට අසුරු සරක් ගහනකොට යන්න පුළුවන්. ඒ තරම් වේගයක් තියෙන නිසා අපේ හිත අපට හරිම අමාරුයි පාලනය කරගන්නවා කියන එක. මේ හිතට අර රෝග හැදෙනවා කියලා අපි මුලින් සඳහන් කළානේ. මේ හිතට රෝග හැදීමේ හේතු කීපයක් දක්වලා තියෙනවා. ලෝභෝ දෝසෝච මෝහෝච පුරිසම් පාවචේතසං හිංසන්ති අත්ත සම්භූතං රචසාරං සම්පල පොඩ්ඩ ඔය කියාපු හේතු තුන මොකද්ද ලෝභ දේශ මෝහ මේවට කියනවා අකුසල් මුල් කියලා මේ අකුසල් මුල් තුනම තියෙන්නේ කොහෙද අපේ හිතේ මේ අකුසල් මුල් තුන නිරන්තරයෙන් වැඩ කරනවා එක්ක ලෝභය වැඩ කරනවා එහෙම නැත්නම් ද්වේෂය වැඩ කරනවා, එහෙම නැත්නම් මෝහය වැඩ කරනවා. මේ එකක් නිරන්තරව අපේ හිතේ වැඩ කරනවා. හේ එකක් එක එකක් පාසාම අනත්ත් ජනනෝ ලෝභෝ. අනර්ථයක්මයි උපද්දවන්නේ. අර්ථය ප්‍රයෝජනයක් යහපතක් දියුණුවක් සංවර්ධනයක් කවදාවත් මේ ලෝභයෙන් ඇති වෙන්නේ නැහැ. ලෝභෝ චිත්තප්පකෝපනෝ. ලෝභේ නිරන්තරයෙන්ම හිත ප්‍රකෝප කරනවා. ඕ කෝපයට පච්චන්නවා. ක්‍රෝධයට පච්චන්නවා. මය මන්තරතෝ ජාතං සංයනෝ නා බුද්ධති. මේ ලෝභය කියන එක අන්තරතෝ ජාතං භය. ඇතුළතින් උපම් බය. මේක පිටපැත්තෙන් දාන එකක් නෙවෙයි. ලෝභය කියන්නේ කවුරුත් පිටපැත්තෙන් දාන එකක් නෙවෙයි. කවුරුත් දාගන්න එකකුත් නෙවෙයි. මේවා අපේ ඇතුළමයි ඇති වෙන්නේ. අභ්‍යන්තරේමයි ඇති වෙන්නේ. ඉතින් ඔය ලෝභය අනත්ත්‍ය ජනන කිව්වා වගේම ලෝකයේ ලෝභය අනර්ථයක් උපදවනවා කිව්වා වගේම මෝහයත් එහෙමයි, ද්වේෂයත් එහෙමයි ඒ තුනම ඒවා. ලෝකේ කවදාවත් කොතනවත් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යහපතක් කරලා නැහැ. කිසිම මිනිසෙකුට එහෙම කරලා නැහැ. සියලු දෙනාම අනතුරේ වැටෙනවා නම් වැටලා තියෙන්නේ මේ ලෝභය, මේ ද්වේෂය, මේ මෝහය නිසා. මේවා මිනිස් බොහොම පරණයි අපේ හිතවල. අලුතෙන් ආපු වනේ මිනිහගේ ඉතිහාසයේ තරම්ම පරණ දේවල් මේවා. අපේ సంతానගතව දිගින් දිගට පාරම්පරිකව මේවා ඇවිල්ලා තියෙනවා. ලෝභය දිගින් දිගට ඇවිල්ලා තියෙන එක නතර වෙලා නැහැ. අවල් තැනට ඇවිල්ලා නතර වෙනවා කියලා. දේශය කියන්නේ තරහ ගතියත් ඒත් එහෙමයි. මෝහය කියන්නේ මුලාව, මෝඩකම. මේකත් දිගින් දිගටම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මෙන්න මේවෙන් තමයි අපේ හිතේ මේ මානසික සංවරය නැති වෙන්නේ. දැන් අපි කියනවා මේ බොහොම අවස්ථාවලදී අපි පාවිච්චි කරන වචන වර්ගයක් තියෙන මොනවද? කාමය, ආසාව, රතිය, ප්‍රේමය, තණ්හාව ආදී වචන. මේ මොනවද? මේ මේවා සේරම මිනිහාගේ හිත කලඹන, කුලප්පු කරන දේවල්. කාමය මිනිහා කුලප්පු කරනවා. ආසාව මිනිහා කුලප්පු කරනවා. රතිය එහෙම නැත්නම් අල්ම කියන එක මිනිහා කුලප්පු කරනවා. ඒ වගේම ප්‍රේමය කියන එක මිනිහා කුලප්පු කරනවා. තෘෂ්ණාව කියන එකත් මිනිහා කුලප්පු කරනවා. ඒ සෑම අවස්ථාවකදීම හිතේ විකෘතිය තමයි ඇති වෙන්නේ. ඒ විකෘතිය තමයි අපි මුලින් කිව්වේ පිස්සු හැදෙනවා කියලා. ඉතින් මේ පිස්සුව හැදෙන හිත අපි රෝගාබාධ වලට ගොදුරු කරගන්න හොඳ නැහැ. මම ඉස්සෙල්ලා කිව්වා රෝගාබාධ හැදෙන දේවල් දැන් අලුතෙන් ලැබිලා තියෙන ඒවා තියෙනවා. ඒ වගේම පරිණිතම් තියෙන මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන ඒවා තියෙනවා. මේ දේවල් වලින් අපි නිරන්තරයෙන්ම අපේ හිත වළක්වා ගන්න ඕනේ. ඒ වළක්වාගත්තු තරමට තමයි අපට පුළුවන් වෙන්නේ අපේ හිත ජීවුණු තත්වෙන් තියාගන්න ලෙඩ රෝග හදාගන්න නැතුව තියාගන්න ඕන. ඔය ලෝභ දේශ රති කාම තෘෂ්ණා වාගේ දේවල් වලට පාවිච්චි කරලා තියෙනවා තව ඒවෙන් ලැබෙන ප්‍රතිඵල අන්ධකරණ తත්වය ඇති වෙනවා. අන්ධෙක් බවට මිනිහා අන්ධෙක් බවට පත් කරනවා. ඒ වගේම අචක්කුකරණ ඇස් නැති කෙනෙක් බවට පත් කරනවා. ලෝභය, දේශය, මෝහය. කියන මේ දේවල්. අඥානකරණ ඒ වගේම ඥාණයෙන් ඥාණයෙන් තොර කෙනෙක් බවට පත් කරනවා. ඊළඟට පඤ්ඤා නිරෝධිත ප්‍රඥාවෙන් නුවණින් එහා පැත්තට තල්ලු කරන දාන තත්වයට මේ හිතපත් කරනවා. ඊළඟට අනිබ්බාන සංවත්තනික නිවන් ලබා ගැනීමට තියෙන මාර්ගය වහලා දාන තත්වයට පත් කරනවා. දැන් ඔය අපි කිව්වේ කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝ සබ්බත් සංවරෝ ලජ්ජි රක්ඛිතෝති පෞජ්ජති කියලා. කායික වාචසික මානසික කියන දොරටු තුන නිසියාකාරව හසුරුවා ගත්තොත් සංවරය කරගත්තොත් සංසුන් කරගත්තොත් ඒ පුද්ගලයාට කියනවා බුදුහාමුදුරුවෝ ලැජ්ජී පුද්ගලයා කියන්නේ ලැජ්ජාව ඇති කෙනෙක් බවට පත් කරනවා. එහෙම නැති එකනට කියන්නේ අලජ්ජී. ලැජ්ජී පුද්ගලයා Tamanටත් වැඩදාය කරන, ඉටු කරන කෙනෙක් බවට පත් වෙනවා. අලජ්ජී පුද්ගලයා Tamanටත් ව්‍යසනය ඇති කරගන්න, ඒ වගේම ලෝකයටත් ව්‍යසනය ඇති කරගන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා. අද ධර්ම දේශනාව මෙයින් අවසන් කරනවා. මෙතෙක් වෙලා මේ ධර්මයට අනුකම්ප දීමින් ලබාගත් ආනිසංස හේතු කොටගෙන සියලු දෙනාටම උතුම් වූ නිවන් සප ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණේ කීමෙන් ලැබුවාන් සංසේත උටගෙන සියලු දෙනාටම උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා Thank you. ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යයන අංශභාර කුරුගමුව පුරාණ විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද වැලමිටියාවේ ධම්මරක්කිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ